ආනන්ද මහින්කන්ද මහත්මයා ප්‍රධාන තෙරුවන් සරණයි මේ මම මේ අවස් මේ දේශනාවේ ඇත්තටම අවසාන කොටස තමයි සම්බන්ධ වෙන්නේ අපේ මේ මේ වෙලාව වෙනස් වෙලා ඒක අමතු වුණා මේ ඔබ වහන්සේකට මම මේ අහන ප්‍රශ්නෙට මුලින් උත්තරයක් ලැබුණා නම් මට ඒක මේ උත්තරය අවශ්‍ය නැහැ මට දේශනාව අහන්න පුළුවන් ආපහු මේ මම අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර ඒ අවසාන හරියදී මට මේ ඇහුනේ මේ දැන් අපි හොඳ වැඩක් කරන්න ගියාමත් මේ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේදී හොඳ වැඩක් කරන්න ගියාමත් අමෝහයෙන් කරන දෙයකදීත් වටපිටාව කියන්නේ දැන් ගුරුවරයෙක් ළමයෙක්ව හික්මීමේදී හරි ඒ වගේ අවස්ථාවකදී ඒක හරියට සිද්ධ වෙන්නේ නැත්නම් Tamanට පොඩි ගැටීමක් එනවාමනේ. ඒ කියන්නේ ඒක කරන්නේ අපි මේ හොඳින් හැබැයි. ඒක දැනුවත් වෙලා කරත් ඒ ඒ Tamanට අවශ්‍ය දේ සිද්ධ වෙන්න තියෙනකොට ඉතින් ගැටීමක් සිද්ධ වෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඕවා කරලා වැඩක් නෑ අපි නිකම්ම පැත්ත කරලා ඉන්න හිටියනම් ඊට වඩා හොඳයිනේ කියන හැඟීමකුත් එන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ පාරි ඒ කියන්නේ ඒ ගැටීම ඇති කරගන්නේ නැතුව අපි සමාජ සේවයක් හරි මොකක් හරි එහෙම දෙයක් කරනවා නම් ඒක නොකර ඉන්න එකත් එක එක එක විකල්පයක්. ගැටීම ඇති ඇති කර නොගෙන ඉන්න. ඉතින් එහෙම අවස්ථාවකදී ඔබ වහන්සේ මොකද යෝජනා කරන්නේ? කියන්නේ දැන් රහතුන් පස්සේ නම් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒ සාමාන්‍ය අපේ වගේ මේ පෘථග්ජන අවස්ථාවේදී මොකද්ද වෙන්න ඕන ස්වාමීන් වහන්සේ? ප්‍රායෝගිකව. ඒක තමයි තමන්ගේ ශක්ති ප්‍රමාණය. දේවල් කරනවා ඇරෙන්න අපිට තව කෙනෙක් කරන විදිහට දේවල් කරන්න බෑ. සම්මා සම්බුදුරේ කරපු විදිහටවත් සරියුත් හාමුදුරුවෝ කරපු විදිහටවත් අපිට දේවල් කරන්න බෑ. තමන් ඉන්න තැන. ඒ ඉන්න තැන හඳුනාගෙනත් අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන් සමත ක්‍රමය සහ විදර්ශනා ක්‍රමය. ඒ සමත ක්‍රමයේදී තමයි මේක කරන්න ගියොත් ප්‍රශ්නයක් ඇති වෙනවා මම මේකෙන් අයින් වෙලා නිකන් ඉන්න. මගහැර යාමේ න්‍යාය. එතකොට ඒ ඒ ක්‍රමෙනුත් අපිට ප්‍රශ්න අඩු කරගන්න පුළුවන්. මේක කතා කරන්න ගියොත් නිකන් හිත නරක වීමයි ඊට වඩා හොඳයි පැත්ත කරලා නිකන් ඉන්න ඕන ඕන එකක් වෙත්තෙන් කියලා. එතකොට අපේ හිත රැකෙනවා. අපි පරිස්සම් වෙනවා. හැබැයි අපේ මනසේ දුර්වලකම අර දේවල් වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වෙලත් නැහැ. ලෝකේ ප්‍රශ්නේ විසඳිලත් නැහැ. ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී බුදුරජාණන් වහන්සේ පැති දෙකක් කියනවා. අම්බලටික රාහුල වාද සූත්‍රයේ දක්වනෝ අත්තබ්බ්‍යාබාදාය සංවත්තති පරබ්බ්‍යාබාද. මේක Tamanට අනර්ථයක් වෙනවද අනුන්ට අනර්ථයක් වෙනවද? ඊට පස්සේ උභයබ්බ්‍යාබාද දෙපැත්තටම හානියක්. ඔය ඔය ක්‍රම තුනටම බලන්න ඕන. දැන් දරුවා වැරද්දක් කරනකොට ඒක මුදවා ගන්න ඕන. ඒකෙන් දරුවා ගොඩ ගන්න ඕන. ඒ ඒ දරුවගේ යහපත. දැන් ඒක කරන්න ගිහිල්ලා මම විනාශයක් කරගන්නද? මගේ හිත දූෂ්‍ය කරගෙන මං කෙලස් මතු කරගෙන අකුසල් වඩවල. එහෙමනම් ඒක මට අනර්ථයක්. එතකොට දැන් මට අනර්ථයක් නොවෙන්න කියලා මම හිත පරිස්සම් කරගන්න ගිහිල්ලා දරුවට උදව් කරන්නේ නැතුව ඉන්නවාද? එතකොට අනුන්ට යහපත ගිලිහෙනවා. එතකොට අනුන්ට උදව් කරන්න කියලා ගිහිල්ලා මම විනාශ වෙනවා. එතකොට තමන්ගේ යහපත ගිලිහෙනවා. එතකොට දෙපසටම යහපතක් වෙන හැටියට මේක කරන්න දක්ෂ වෙන්නට ඕනේ. එතකොට තමයි පරිපූර්ණ. ඉතින් අපිට මේ මට්ටමට යන්න බැරි නම් අපිට ඉතින් පොඩ්ඩක් මගහැරලා ඉන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බනිනකොට ඒ පුද්ගලයා ඒ බැනුම අහගෙන ඉන්න තරම් හයිය නැතිනම් මගහැරලා යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. දැන් මගහැර යාම කියන එක පිළියමක් වගේ පෙන්වනට ඒක සමත කරනවා. ඒකෙදි අපි කරන්නේ Tamange දුර්වලකම ඇවිස්සෙන්න නොදී ඒක යට කරගන්නේ. ඇත්තටම සුදුසු දේ තමයි ඒ ඒ බැනුම හමුවේ මට පුළුවන් නම් මං කුපිත නොවි පවත්වා ගන්න එකයි කල යුත්තේ. ඒ මට්ටමට අපි තාම වැඩිලා නැත්නම් ඉතින් අපිට තාම පාවිච්චි කරන්න වෙන්නේ අර ක්‍රමය තමයි. ඒක ਸਰව සම්පූර්ණ ක්‍රමයක් නොවෙන්න පුළුවන්. නමුත් කරන්න දෙයක් නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණය හඳුනාගෙන අවස්ථාව උචිතව ක්‍රියා කරන්න. සමහර අවස්ථාවල අපිට විදර්ශනා ක්‍රමයත් එක්කලා ඍජුවම ක්ලේශයට වරදට ප්‍රතික්‍රියා දක්වමින් ඒකත් එක්කලා නොසැලී ඉස්සරහට යන්න පුළුවන් ඒක කමටහනක් කරගෙන සමහර අවස්ථාවලදී ඒකෙන් අපට බලපෑම් වෙනවා. ඒ ඒ අපි දුර්වල අවස්ථා. එතනදී ඉතින් අපිට සමත ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. රාගයක් මතුවෙනකොට ඒ රාගය දිහා විදර්ශනා ප්‍රඥාවෙන් බලලා අපට ඒක මේ ඒකම කමඨහනක්කටගෙන චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාවෙන් නීවරණ භාවනාව කරන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. හැබැයි එහෙම කරගන්න බැරි නම් මට සමත ක්‍රමේ පාවිච්චි කරලා අසුභය වඩලා පටික්කුලය වඩලා මට යටපත් කරගන්න එක තමයි හොඳ. එහෙමයි එහෙමයි සරණස්සෝ. ඒ කියන්නේ දැන් සමහර කාලාට ඉතින් මේ දැන් තමන්ගේ අලාභය දැනගෙනත් <laughs> මේ වැඩි ලාභයක් සඳහා වැඩි ලාභයක් කියන්නේ මේ සමාජයට හරි නැත්නම් තමන්ගේ සේවාදායකයට හෝ කාට හෝ ඒ එහෙම ඒකත් හොඳ හිතක් නේද සන්නස කියන්නේ එතන මොකක්ද ඒක මට මොකක් වුණත් කමන්නේ අනුන්ට යහපත කරනවා කියන අදහස නෙමෙයි එතන තියෙන්නේ. ඒ කියන්නේ මට මොන වුණත් කමන්නේ අනුන්ට යහපත කරනවා කියන තරම් දැක්මක් එතන එන්න නම් එයාට තමන්ගේ මනසේ මේ හානිය වළක්වාගෙන අර යහපත කරන්න පුළුවන් මට්ටමකට වැඩෙනකොට තමයි ඒ තරම් කරුණාවක් මෛත්‍රියක් හටගන්නේ. වැඩි දෙනෙක් අනුන්ට යහපත අනුන්ට යහපත කියලා කිව්වට ඒ කරන්න උත්සාහ කරන්නේ මම කැමති මට ඕන මං හරි කියලා හිතන ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් ඒ වෙනුවෙන් දිවි පුදන්න උනත් ලෑස්තියි. එතකොට එතන තනිකරම තමන්ගේ ઈચ્છාව, තමන්ගේ රුචිකත්වය, තමන්ගේ ઈચ્છාව භංග වෙන්නට දෙන්න ලෑස්ති නැහැ. ઈચ્છා විඝාතයකටපත් වෙන්න ලෑස්ති නැහැ. මම හිතනවා මේ සමාජය මෙහෙම වෙන්න ඕන, සුචරිතවත් වෙන්න ඕන. ඒ වෙනුවෙන් මං කැප වෙනවා. ජීවිතේ ගියත් කමක් නැහැ. දැන් ඔය සමහර වෙලාවට අපිට අන්තර්ජාලයට ගියාම එහෙම දැන් ගිහි අය වගේම පැවිදි ස්වාමීන් වහන්සේලා සමහර කාරණා ප්‍රකාශ කරන්නේ දැන් මේක කිව්වන් පස්සේ මාව හෙට මරයි ඒත් කමක් නැහැ ඉතින් මම මේක කියනවා එතකොට එතෙන්දී අපට පේන්නේ ලොකු පරිත්‍යාගශීලීත්වයක් වගේ පේන්නේ ඉතින් ඇත්තටම ඒවා තුල තියෙන අදහස් මොනවද කියලා විමසලා බැලුවොත් ඒ මම අකමැති දේ ප්‍රතික්ෂේප කිරීම මම කැමති දේ ස්ථාපිත කිරීම කියන රුචි අරුචිකම් මත තමයි බොහෝ දෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ ඒවයි සාරා දැන් ඔය වර්ත ඒකට අපි ලස්සන වචන තියා ගන්නවා හොඳ ඒවා. ඒක සමාජ මෙහෙවරක් වචන හොඳයි. ඒක නිවන් දැකීම, ඒක විමුක්ති මාර්ගය, ඒක භාවනාව එහෙම එක එක වචන තියාගන්න. අර හොඳ වචන අපි ඒවට ආදේශ කරගන්න.